මුවන් පැලැස්ස. ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න. දැන් බහින්ට හොඳයි. දැන් බලන්ට මේ ඉඩමට කරලා තියෙන අපරාධික හැටි. හාරලා හාරලා හැම තැනම වලවල් හාරලා. මේ ඉඩමට මාලිගා තැන්න කීවම නිදන් ඔලු හිතන්නේ මේ ඉඩම හැමතැනම නිදන් අංගල ඇති කියලා. මං අර දිගා මඩුල්ලට යන්තෙන්ට පටන් ගත්තට පස්සේ තමයි මේ සේරම වින්නැහි සිද්ධ වෙලා තියෙන්නේ. කෝ කෝ අර බෝගහ ළඟ තිබ්බ ගල් පිළිමේ ඈ මල්ලාසනේ කෝ අර හැබෑටම ඊ දෙකම නෑනව ආන් අර නුගේ කාව බිඳලා තියෙන අලි වල අර කොතනද කොතනද අර අර මහ නුගේට පහලින් බලන්ටකෝ අලියෙක් දාන්ට පුළුවන් තරම් වලක් කාරලා අනුමානයක් නෑ මේ ඉඩම ගැන හොන්තට දන්න කෙනෙක් මේ බිඳලා තියෙන්නේ. ඔව්. කවුරුයි කියලා දෙහිතන්නේ. වෙන කවුද නාමෙලා මිසක් නාමෙලා තමයි මාලිගා තැන්නේ ඔප්පුුව නැහැයි කියලා ඒක යට ගැහැවේ. මන්නං හිතන්නේ නෑ නාමෙලේ වගේ වැඩක් කොරයි කිය. ඔන්න ඔය දෙගිඩියාවයි අනුකම්පාවයි හින්ද තමයි නාමෙලා මගේම ගෙදර ලැගගෙන ඉඳලා මගෙම්ම පඩි අරගෙන අපේ බිසෝ කෙල්ලගේ හිත නම්මගෙන අන්තිමට මේ ඉඩ මේ තිබ්බ කෝටි ගාණක් වටිනා රත්තරන් ඇත්රූපේ හොරකම් කරගෙන පැනලා ගියේ. කවුද කියන්නේ? නාමෙල් ඇත්රූපේ හොරකම් කරගෙන පැනලා ගියා කියලා. ආ මතක නැද්ද මං කිව්වා? මුදියා මට දිගා මඩුල්ලට ලියුම් පිට ලියුම් එව්වා කියලා. ආ. ඕ කොහෙද? ඒවා මතක නෑ. අනේ මේ මන් දන්නවා මුදියා කවුද කියන්ට. මුදියට කොමාරි ඕන කරන්නේ අපේ බිසෝව මිනිහගේ අර නන් අත්තාරි ගිහින් කොළඹට රිංගලා ඉන්න සිරිමලා දැන් සිරිමල් කෝටිපතියෙක්ලු මිනිහට සල්ලි වහිනවලු එහෙම කියන්නෙත් මුදියන්සමනේ නැතුව නැතුව හැබැයි ලොකෝ මුදියා මොනවා කීවත් නාමෙලාව ඉවර කරපු එක මයේ හිතට ලොකෝ සනසිල්ල <laughs> රත්තරන් ඇතා ඇරන් පැන්නත් කාරි නෑ අපේ දූඩිංගට හානියක් අකරතැබ්බයක් නින්දාවක් හදියක් චටල නොගිහි. කවුද කිව්වේ නාමෙල් ඉවර කෙරුවයි කියලා. ඈ? කියනවකෝ කවුද කිව්වේ? කවුද? වෙන වෙන වෙන කවුද අපේ මුදියා මසිනා මිසක් වෙන කවුද? ඒ කියන්නේ නාමෙල් දැන් ජීවතුන් අතර නැහැයි කීවද? සීවරන් දෙයනේ. අයියෙන් කියන්න එපා. අයියෙන් කියන්න එපා. මං හිතන්නේ මුදියාගේ නගරංකාරයෝ නාමෙලාව කුදලාගෙන ගිහින් සබ්බුව දීලා හුන්නස්ගිරි කන්දේ කරාතෙන් පහලට ඇරලා කම්මුතුයි. දෙයනේ. ඉතින් මේ වෙනකොට කැලේ ඉන්න නරි, කබරගොයි, වලස්ගෙරියොයි කොටි ඉතුරු හරියට වග කියලා ඇති. දැන් ඒ ගැන නඩු කියන්ටත් කාටවත් සාක්කි නෑ. අනේ අනේ දුක්කේ. හීනෙන්වත් ඔය වගේ අසපුරුස දුෂ්ට නපුරු වචනයක්වත් මට නම් ඇහෙන්න එපා. ඔව්. නෑ නෑ නෑ ලොකෝ. මුදියා එහෙම ලියලා ඇව්වේ අපේ කෙල්ල අපිට බේරගෙන හොඳයි කියන ඉලන්දාරියෙකුට පංගාර්තු කරන්ට නේද? ඈ. කවුද ඉතින් ඔය කියන ඉලන්දාරිය? ඇයි? දිගා මඩුල්ලේ කවුරාලගේ පුතා <laughs> සුන්දරසේන ගැන හිතා මතා නේද මං එහාට ගිහින් අර වී අමුණු දහයක හොඳ අස්වැන්න තියෙන ජනමහා හොඳට වැඩෙන කුඹුරුයි අර ලොකු ගොඩයිඩ මයි ගේයි ඒ සේරම කොරන්ට කලින් ඇහුවද බිසෝගෙන් ඒ කාරණාව ගැන මේ මේ මුවම් පැලැස්සේ අපේ චාලිද්දරේ හැටියට මං වැඩ කරන්නේ තේරුණාද ඔව් දෙමාපියෝ අහන්නේ නෑ දූගෙන් හරි පුතාගෙන් හරි අහවලා නැත්නම් අහවලීට කැමතිද නැද්ද කියලා. මගුල් කපුවා පරස්තාවක් ගෙනාවත් දෙපාරුසේ කැමැත්ති නං දෑවැද්ද හොඳ නං කේන්දරෙත් ගැලපෙනවා නං. ඊට පස්සේ බත්බුලත් කනවා පෙරගමන් යනවා. ගේදුර ඉඩ කඩම් බලනවා නැකැත්තට කියලා නැකැත් දවසක් හොයා ගන්නවා. රෙජිස්ටාර්ගේ පොතේ සේර්ම විස්තරේ ලියනවා සාක්්‍ය අස්සං කරනවා පෙළවහට ඕන නං දෙපාරුසේ නෑයෝ එකතු වෙලා මගුල් කනවා වැඩේ කම්මුතුයි කමුතුයි කොහොමද කම්මුතු වෙන්නේ එහෙම නේද මේ අපි දෙන්නත් පූට්ටු කෙරුවේ දෙපාරුසේ එකතු වෙලා නැතුව නැතුව එහෙම තමයි හැබැයි අපි දෙන්නගේ පෙළවහට කලින් මගේ අප්පච්චිව රැවැට්ටුවා ඒ මගුල් කපුවායි අනික් හරිය මං කියන්නේ නෑ නොවා රැවැට්ටුව ඔව් රැවැට්ටුවද රැවැටුණාද ඒ දෙකම ඒ දෙකම ඔව් කපුවා අප්පච්චිට අර මාලිගාවේ මහවෙල් යායම පෙන්නලා කීවා ඒකෙන් දෙකෙන් පංගුවක් ලොකුගේ දෑවැද්දට දෙනවයි කියලා. ආනේ කියන බෝරු. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. දවසක් අප්පච්චි අම්මයි බත්බුලත් කන්ට ගියාම ලොකුට මතකද දිග දර දෙකක් තියෙන ලොකුම ඇතෙක් වත්තේ පහල ඔය ළඟ කකුලට දම්මලක් දාලා කනුවක ගැට ගහලා හිටියා මතකද ඒ ඇතා අපට අර ඈතින් නෑවෙන කෙනෙක්ගේ ඇතෙක් එදා එතන මේ මේ <laughs> මගුල් කපුවා කීවේ ඒ ඇතා ඔයාගේ අපච්චිගේ කියලයි හැබැයි ඉතින් මගේ අප්පච්චිත් ඒක විශ්වාස කෙරුවා. නමුත් අපි දෙන්න කසාද බැන්දට පස්සේ ඒ අතා තියා උගේ වර්චස්වත් මන් දැක්කේ නෑ. මේ මේ මේ බලන්න කවුද ආවේ කියලා. ඈ කවුද? අපි අනේ නේ හැම තැනටම එනම ඉදු කොටුවයි නූලයි වගේ. ආ මේ මුදියනේ මුදියනේ නේද? ආ මේ එනවා එනවා මෙහාට. එනවා එනවා. මොකෝ ආරච්චි මස්සිනා ලොකු විදින්න අද මේ මාලිගාව තැන්නට ආවේ. බලනවා මුදියෝ මේ ඉඩමට කරලා තියෙන හානිය බලනවා අර වල් ඌර් බිම් හාර් කිව්වා වගේ බිම බිඳලා හැම තැනම කවුද මේ ඉඩම හැම තැනම වලවල් හාරලා තියන්නේ මුදියන්සේ මේ ඉඩම විතරක් නෙවෙයි මේකට එහායින් තියලා මගේ ඉඩමත් හාරලා නගා මොනවා මොනවා මේකට ඇහින් තියෙන ඉඩම මුදියන්සේගේ කිව්වා ඒ කොයි ඉඩමද අපි හිතුවේ ඒක වෙදරාලාමිගේ කියලා හෙදරාලාමිටත් කොටහක් ඇති. නමුත් මට තියෙනවා ඊට වඩා ලොකු කොටහක්. ඔප්පුවත් තියෙනවා මාගාව. ඒ කොටහ පරම්පරාවෙන් ආපු එකක්ද නැත්තම් මේ මේකේ වැඩේ ලොකු නගා. මේ පැලැස්ස ඉඩම් වල ආරවුල් කීවාම ඉසේ කෙස් ගන්න. ඉතින් ඒවා අයිතිකාරයන්ගෙන් පැවතෙන හැම ලෝකෙකුට හරි සොක්කියෙකුට හරි ඒවයේ උරුමයක් තියෙනවා. අන්න එහෙම උන්දලාගෙන් මං ඒවා පවරගත්තු ඔප්පු මාගාව දැන් තියෙනවා ඒක හොරෝප්පුුවක් මුදියෝ ඉස්ටෑප් මුද්දර ගහලා සාකිකාරයන්ගේ අස්සනුයි අස්සං කරන්ට අකුරු දන්න නැති උන්දලාගේ මාපට ඇගිලි වල කනස්සනුයි සේරම ඇතුව ලියා පොප්පු කොමද හොරොප්පුුවෙන් අපි ඔය කතාව වෙන දවසකට කල්දාමුද මේ මේ මයි යනවාර වතුර පතය පිපිලා කියන නිර්මාණය මල්ටිකක් කඩාගෙනෙන්ට අද හවහට පන්සලට යන්න ඕන. ඇයි ඇයි අර මලගිය පරාණකාරයට පින් පමුණුවන්ටද? ආරච්චිල කට කට කට. මං කිව්වලේ ඒ ගැන වචනයක්වත් කියන්න එපා කියලා. මට වැරදුනා මුදියෝ. මට වැරදුනා. ඒ වුණත් ඒ වුණත් ඇයි ඒ ගැන කතා කරන්න හොඳ නැද්ද අපට? ඒ වැඩේ කම්මුතු කරන්න යකඩයට බැරි වෙලයි කියලා මං කිව්වේ නැද්ද? මොනවා මොනවා එහෙනම් මට මේ පෙරේදා උඹ එවාපු පෝස්ට් කාඩ් ලියුමේ ලියලා තිබ්බේ නාමෙලා ආයෙත් නම් පන පිටින් මේ මුවන්පලසට එන එකක් නෑ කියලා. ඔව් මං එහෙම ලිව්වේ නාමෙලා ගැන හොයා බලන්ට මන්දා පොත්තුකාරයෝ කීවේ මිනිහා හුන්නස්කිරි කන්දෙන් පහලට තොලංචි කෙරුවා කියලා යකඩයක් කීම කියලා. උගේ මලය මලකඩයක් කොස්වත්තේ ගෙදර සිරිමලීට කියපු කතාව සිරිමලී ආප්පකඩේ හාමිනේට කියව. ඊට පස්සේ ඒ කතාව ආප්ප කන්ටාපු හැමෝටම කියලා පරසිද්ධ කරන්ට කලින්. ආප්පම්ම මං කසාද බඳින්ට යන අර සුදු හාමිනේට කිය. සුදු හාමිනේ මට වහාම ඒ සේරම කිව්වා. ඒකයි මංගේ පෝස්කා මේක මේක මහා හතර බීරි කතාවක්නෙ මුදියෝ. ඒ කියන්නේ උඹ දිගා මඩුල්ලට එවාපු පෝස්ට් කාඩ් එක විශ්වාස කරගෙන නාමෙලා මැරුවයි කියලා මං තීරණය කොරගත්තා. ඒ තීරණය උඩ මං හිතුවා බිසෝ ඒ කරදරෙන් බේරුණයි කියලා. ඒ හින්දා මං කල්පනා කෙරුවා බිසෝව අර දිගා මඩුල්ලේ ගල් බොක්කිරාලගේ පුතාට තීරණය කරලා හිතන්. හැයි හැයි ඒ ඉක්මන් තීරණ ගන්නේ. ඉක්මන් කොටයි මස්සිනා ඇයි බං කලදුටු දාවල ඉහගම් කියන උපහැරණේ බොට අමතකද ඈ මෙච්චර කාලයක් මම බලා හිටියේ ඒ නාමෙලා එක්කෝ දුම්බරට පන්නලා දාන්න නැත්නම් බිසෝව හොඳයි කියන වෙන ඉලන්දාරයෙකුට තීරණය කරලා හිටන් හොඳයි කියන්ට ඉන්නේ මගේ කොල්ලා සිරිමල් නේද ඇයි ඒ ගැන කතා නැත්තේ සිරිමල් පිටේකෙද්ද අපේම ලේ උරුමේ තියෙන හැබැස්ස බෑන නේද? හැබැස්ස වෙන්නේ ළඟම ලේ උරුමේ තියෙන ආ නෑ මේ ඒවා ගැන අපි පස්සේ කතා කරමු. මේ දැන් මගේ යකා හොඳටම ආවේශ වෙලා ඉන්නේ මුදියෝ. <laughs> ඒ යකාව දුම්මල අහුරක් පන්දමට ගහලා පන්නලා දාපන් මස්සින්. ඔය ඔය ඔය ඒ සරේ උඹ එනවා මට අවවාද කරන්න නේද? බෝලන් මුදියෝ උඹ ඒ පෝස්කාඩ් ලියුමේ මට ලියලා ඇව්වා ඈ දැන් ඉතින් බය වෙන්න කාරණාවක් නැහැ අන්න පැලැස්සේ බජාර් එකේ ඉන්න යකඩයයි අනික් නගරංකාරයෝයි නාමෙලාව කම්මුතු කෙරුවා කියලා. නෑ කියන්න එපා උඹ. හරි ඉතින් මං එහෙම ලියලා එව්වේ මගේ අතින් සල්ලි ගත්තු යකඩයා සහතික වුණා ඒ වැඩේ টොප් එකට. මොන අයකට මොන අයකට? මොකද්ද ටොක් කියන්නේ? මොකද්ද ටොක්? ආච්චිලා මාසිනා දන්නේ නැද්ද? දැන් මේ අපේ බජාර් එකේ මොකේ කිව්වා? මොකේ කිව්වා? පහල කඩවීදියේ ගැටයින්ගේ කතාබහ. උම්මට දිවුරලා පොරොන්දු වුණා නාමෙලාව උස්සනවයි කියලා. ඒ කියන්නේ මං නාමෙල්ට දීපු ලියන මහත්තයාගේ තානාන්තරයෙන් ඉහළට උස්සනවයි කියලාද? නෑ මස්සිනේ උස්සනවයි කියන්නේ නාමෙලාව මරන්ට හොරකම් කරගෙන ගිහින් ඊට පස්සේ කන්දෙන් පහළට නෑ නෑ නෑ උස්සනවයි කියන්නේ දැන් මේ මගේ කාරක උස්සනවයි කියන්නේ කොට උඩ දාලා උස්සලා නෑ නෑ එහෙනම් මොකද්ද මේ කියන්නේ කොටින්ම එවුන් කීවොත් අද රෑම උස්සනවයි කියලා හෙට උදේ මට මගේ කාලෙක නෑ. ආහා ඒ කියන්නේ ඒක උස්සලා නෑ මස්සිනා. ඔය ඉතින් ඔය ඉතින් මේ කාරක හොරෙන් අරන් යනවා. අන්න එහෙම තමයි ඊයකඩයා එහෙම නාමෙල්ල ඉස්සුවේ. ඔහෙ පලයා. ඉස්සලමයි ඉස්සුවයි කීවත් ආයෙත් ඒකේ දෙකක් නෑ කපෝති. අන්න ඒකයි මං ඒ පෝස්ට් කාඩ් එකේ ලියලා ඉන්නේ. මීට පස්සේ නාමිලා කියලා කෙනෙක් නෑ. ඌ ඉවරයි කියලා. දැන් තේරුණාද මස්සින? මේ අහපම් මුදියෝ මේ අහපම් කටුපුල්ලේ ගෙදර මහාරච්චිල හැටියට නන්දරාපු මුලාදෑනියෙක් මම මගේ එකම දුව හොඳයි කියන බෑන කෙනෙකුට දීගතල දීගන්ට බැරි වුණොත්. මොකද්ද මගේ ලොකුකමින් ඇති වැඩේ ඒ හින්ද නේද මං කීවේ අපේ සිරිමල්ට බිසෝව ලොකු ඇහුනද ගෙදර ඇත්තෝ ඉවර නැත්ත ඔය සාකච්ඡාව වත්තේ වලවල් හාරපු හොරා ගැන අහ බැලුවද? ඕ මම බැලුවා. මම මේ ගැන තමයි මේ තාමත් අහලා බලන්නේ. අර බලන්ටකෝ අර නෙළුම් පොකුණ ළඟ පුන් කලසක් වගේ තිබ්බ ගල් කැටයම ඒක නෑ. ඒක පුන් කලස් ගල් කැටයම. ගල් කොටේක තියෙන අගේ මොකක්ද? ඈ මොකද ඒක දිනගේ ඒක අරන් ගියාට කාරි නෑ. හා නේ ඒවා අපේ පුරාවස්තු නොවැ. ඒවැ වටිනාකම ගැන කියලා වැඩක් නෑ. හැබෑටම කවුද මේවා හොරකං කෙරුවේ මං යන්ට ඕන මස්සිලා මට අද හුඟක් වැඩ තියෙන දවස මං යනවනක ම යනවාරච්චි පස්ස ඔව තමන්ගේ වැඩ කටයුතු ප්‍රමා කරගන්ට එපා මුදියෝ හොඳයි හොඳයි මේ අපි පස්සේ මුණ ගැහමු අරගැන කතා කරන්ට අන්න අන්න අන්න අන්න ඉන්නවා අර ඉන්නේ නිදාං හොය හොය වලවල් හරණ හොරේ කර ඉන්නේ ඒ දාපන් උඹේ අතේ තියෙන ඔය උදල් ලැබීමට. නෑ නෑ ඒ මිනිහා හොරෙක් නෙවෙයි. එහෙමනම් ඇයි ඌ මගේ මේ ඉඩමට ආවේ? ඈ? ඒ දාපන් උදල්ලයි ඔය වප්පිහියයි බෙමට. හ්ම්. ගලවපන් ඔය ඔළුව වහගෙන බැඳලා තියෙන සුම්බරේ. සුම්බරේ ගලවනවද නැද්ද තෝ? උඹ කවුද? ආයි මුවන් මම මේ මුවන් පැලස්සේ බණ්ඩියා. බණ්ඩියා? ඔව්. ඇයි ඔබ මේ වත්තට ආවේ? ඈ ආවේ නිදාන් තියනවද කියලා බිමහරන්ටනේ ඈ මහම් මේක ලේසියෙන් අරින්නේ නෑ වරෙන් මෙහාට වරෙන් මෙහාට මා ඈ වරෙන් මෙහාට වරෙන් මොනවද මොනවද ඔය ගෝනි මල්ලේ බැඳගෙන ඉන්නේ මොනවද දාපා එක බිමට දාපා ආයි බුවන් මේ මේ මේවා මේ මේ බලාපං මේ බලාපං උඹ මේ ඉඩමට කරලා තියෙන අපරාධ බලාපං ඈ මම මේ ඉඩමට ආව විතරමයි ආරච්චි මහත්තයා මම මේක ලෙහෙසියෙන් අරින්නේ නෑ මේ මේ මේ මේ බණ්ඩියා බණ්ඩියා ආ මොකක් හරි මොකක් හරි මං ලියනවා නඩු සපෝර්තු උඹ අවසර නැතුව ගම්පොර දානියාගේ මාලිගා තැන්න ඉඩමට හොරෙන් ඇවිත් නිදාන් හොයන්ට හොට බරිය බිම බිඳින්නේ හැම තැනම වලවල් හාරලා මහගලේ දෙයියන්ට දැනිච්චාවේ මේ අවනඩුව. මම මේ ඉදමට ඇතුළුනා විතරයි. අන්න කටින්ම පිට වුණා තමන් කොරපු වැරද්ද. අන්න ඒ කියන්නේ උඹ මගෙන් අවසර අරගෙනද මේ නිදාන් තියෙන ඉඩමට ආවේ. ඇයි ආරච්චි මහත්තයෝ මං හොරකම් කරන්න නෙවෙයිනේ ආවේ. මේ මේ මේ පණ්ඩියට යන්ට කියන්න මේ ලොකු මගේ රාජකාරි වැඩවලට කටත් කඩදාන්න එපා තේරුණාද මේක මේ මහ දවාලේ ඉදමට එන්ට ඇත්තේ රෑට බිම බිඳපු නිදන් හොරු මූව එවන්ට ඇති නිදානේ සුම්බුන් වැටිලා ඇති කියලා හොයන්ට අරපේනවා තරපේනවාද ගෙනත් තියෙන ගෝනි මල්ල මේ අර අතේ තියෙන්නේ අර නෑ තුන්තානි උදැල්ලයි ඉනේ වප්පිහියක් අය මාව දැකලා අතන බිමට දැම්ම මොකද යකඩ නාරසනයක් නේද මොනවා හරි මේ බෙෝයි බෙහෙත් අවසද හොයන්ට ආවද කියලා ආබලන්ටක ඉස්සෙල්ලම ඔය කීවේ ඔය කීවේ බොලල් ලොකු මේකා කවුරු හරි හොර නායකයෙක් මේ වත්තට එවලා තියෙන්නේ බලනවා බලනවා මොකේ මූණේ හැටි හොරෙක් වගේ නේද හොරෙක් වගේ නේද පේන්නේ බලන්න මේ නෑ මේ මිනිහා මේ පැලැස්සේ වතුවල වැඩ කරන අහිංසක මිනිහෙක් යන්ටාරින්ටකෝ ඔය කියන්නේ ඔය කියන්නේ බොලන් ලොකු හොරාටයි ගහන ගැටේටයි බුරුලක් දෙන්න එපා කියලායි අප්පච්චි මට ඉගැන්නුවේ. මේ බාන්දියා යනවා යන්ට නිකන් ඔතන හිටගෙන ටැග් ගහන්න නැතුව. ආ එක අඩියක් තියන්න එපා. එක අඩියක් තියන්න එපා. මම මේ සපෝර්ට්ව ලියනකල් හිටපන් හොම. දාපන් අතේ තියෙන ආයුධ සේරම බිමට දාපන්ව සේරම බිමට. ඔය සාක්කුවල තියෙන දුණු පිහියක් කිරිච්චි බයිසිකල් දන්වැල් කන් හැඳි දත් කටු සේරම දානවා බිමට ඒ කිසිම දෙයක් නෑ මගේ සාක්කුවල ඈ එහෙමනම් සාක්කු කන පිට කරවලා ගසා දාලා පෙන්නම් දෙකම දෙකම දෙකම ඔන් ගසා දැම්මා ආහා මොකද්ද ඒ වැටුනේ මොකද්ද ඒ වැටුනේ කතා කරපන් කතා කරපන් මොකද්ද ඒ වැටුනේ ඒ වැටුනේ බීඩි කොටයක් අනේ ඒ හාදයට යන්ට දීලා අපි යන් ගෙදර යන්ට නෑ මම් මගේ ඉඩමට කරලා තියෙන ලොකු වින්හැය කරපු මිනිහ ගැන මේකා දන්නම ඇති. භාගිතා මේවා කරනව ඇත්තේ මුදියන්සේ නෑ නෑ නෑ එක්කෝ නාමෙලා නැත්තම් මුදියනෙවී මුදියනෙවී ඔහේගේ කටින්ම නේද කීවේ නාමෙල් ජීවතුන් අතර නෑයි කියලා හරි හරි ඒ නැතිවෙන්ට කලින් ඉඩමට පැනලා නිධානය හාරගෙන. ඕ ඉඩමට කරලා තියෙන අපරාදෙට ඒ ඒ ඒ ඒ කොහයන්ටද ඔය කකුලක් කිසුවේ? හයි දුවන්ටද කල්පනාව? උඹ දුවලා බේරෙන්න බෑ මේ ආරච්චි හාමුදුරුවන්ගෙන් ආ ඉඳගනින් ඔය ඉඳගනින් ඔය නිදි කුඹ පඳුර උඩ. ඕනේ කටු එන ගන්නේ නේද දෙයියනේ. කටු කටු නෙවෙයි දඬු කඳේ ගහලායි මම මේ හොරාව මහතැන් වලට බාර දෙන්නේ. කටු බලනවා බලනවා වගේ බැල්මේ හැටි. හොර බලලා වගේ බලන්නේ ඈ. ඌ ඇවිදින්නේ හරියට ඔත්තු බලන හොරෙක් වගේ. ඔය තේර දැකද? ඔය ඔය ඔය ඔය උඩ බලන්නේ දැන් ඉර කොහෙද තියෙන්නේ කියලා බලනවා. ආ වෙලාව දැනගන්න. ඒකත් හොරෙකුගේ හැටියක් තමයි. උඩ බලන එක හොරාගේ හැටියක් කීවා? ඔව්. ඔව්. එහෙනම් අපිත් උඩ බැලුවා නම් ඉර කොහෙද තියෙන්නේ වහින ලකුණු තියනවාද කියලා දැනගන්න අපි චොරුද මේ මන් දැයි යන්ටද ආරච්චි මහත්තයා මොනවා උඹ යන්ට ආරච්චි මුලාදෑනයකින් ලිසලා පනින්ට උඹ දැනගනින් මගේ නීතියේ දැල මකුණු දැලක් වගේ කියලා හැම හීන් සතෙක්ම මකුණු දැලේ හිරවෙනවා මිසක් යනු නෑ ඒ කියන්නේ ආරච්චිලා මකුළුවෙක්ද ඔව් ඔව් ඔව් ඔව් මගේ දේපොළ වලට හානි වින්නැහි කරලා රින්ගන්ට බෑ මගේ දැලින්. ඔව්. උඹ කොච්චර හීන් වුණත් උඹ දැන් මකුළු දැලේ පැටලිලා ඉන්නේ. උඹට බෑ දැල කඩාගෙන රිංගලා පනින්න. ඒ කියන්නේ මකුළු දැලේ පැටලිච්ච පුංචි සතා අල්ලගත්තා කියලාද? එතකොට දැල කඩාගෙන පනින ලොකු එවුන්ට මොකද කියන්නේ? ලොකු ලොකු මොකද? මොකද්ද ඒක කිව්වේ මේ? බාණ්ඩියා කියන්නේ මේ ඉඩමේ තිබ්බ ඒවා හොරකම් කරාපු ලොකු නමක් තියෙන සතා දැල කඩාගෙන යන්ට ඇතිලු. මේ පුංචි සතා හුවෙද්දී මේ ඔලේ හැබෑට මූ මේ කියන්නේ කවුරු නමුත් නිදානේ ගන්ට බිම බිඳලා බාගෙදා තිබ්බ දෙයක් අරගෙන පැන්නා කියන එක නේද? එහෙමනම් අට තියෙන්නේ මේකගෙන් ඒ පැන්න හොරු කවුද කියලා සටහන් කරගන්න හිතන්. මේ මේ පින් සිද්ධ වෙයි ඒ ආදයට යාන්ට දෙන්නකෝ. ලොකුට මොකද ඔය හැටි කැක්කුම මේ වත්තට ඇතුල් වෙච්චි හොරා නිදහස් කරන්ට? මං කියන්නේ මේ බණ්ඩියා හොරෙක් නෙවෙයි කියලා. ලොකු ඔය කතාවම කීවාර නාමෙලා ගැනත්. ඩිංගක් ඉන්නවා ඩිංගක් ඉන්නවා. මේ වන්ඩියා දන්නව ඇති නාමලා ගැන ඒයි වන්ඩියා නිවේ වොන්ඩිය නෙවේ බන්්ඩිය බන්්ඩිය වාන් හරි අන් හරි බන්්ඩියා දන්නව ඇති නාමලා ගැන හා ඒකයි ඔහේ මට මුව නිදහස් කොල්ලා රින්ටයි ගැන්න හේ ඒයි වන්ඩියා ඔය බන්්ඩිය වන්ඩිය නෙවේ හරි හරි හරි බන්්ඩියා වර මෙහාට මෙයාට වර ඕය කාලෝදිකේවරේ මං බොට යන්ට දෙන්නේ මං අහන පුරස්නවලට හරි උත්තර දුන්නොත් විතරයි ආරච්චි මහත්තයා මම මේ කිසිම වරදක් කරුවේ නැතුව මෙහෙම නවත්තගෙන ඉන්න එක වැරදි නේද? උඹ මේ ඉදමට අවසර නැතුව ඇතුල් වෙලා හිටියේ ඒක ලොකු වැරද්දක් තේරුණාද? මේක කැලෑවට ගියේ ඉදමක් නේද? කැලෑවට ගියත් කිසිම එකෙකුට අවසර නැතුව මේකට ඇතුල් වෙන්න තහනම් මිනිහෝ කිසිම එකෙකුට ඇතුල් වෙන්න තහනම්. කිසිම එකෙකුට අවසර නැතුව මේ ඉදමට ඇතුල් වෙන්න තහනම් කිව්වා? ඒක නේනම් බෝල දැම්මන් කීවේ කිසිම එකෙකුට එහෙමනම් අර රිලවත් එකෙක් නේද? ඌට අවසර දීලාද මේ ඉදමට පැනලා ඉන්නේ? <laughs> ඔය කට වරද්ද ගත්තා එකෙකුට කියලා. මම මං කිව්වේ මේ කිසිම මිනිහෙකුට මිනිහෙකුට නෑ නෑ කිසිම එකෙකුට කියලායි කිව්වේ. හා දැන්වත් ඒ මිනිහට යන්ට දෙන්නකෝ පවුනේ. හොරකම් කරන ලොකු එවුන් දැල කඩාගෙන රිංගල යද්දි මේ හීන් එකේ කල්ලාගෙන ඇති වැඩක් තියෙනවද? හ්ම් ඒකත් හැබෑව. ඒයි වන්ඩියා ඔය ඔය බන්්ඩිය අන්න හරි අන්න හරි බන්්ඩිය මං උඹෝ නිදස් කොල්ල අරින්ට නං මට ඇත්ත කියන්ට ඕ නෑ උඹ. ඇයි උඹ මේ කැලෑවට ගිය මගේ ඉඩමට ඇතුල්ලුනේ. කියපං. මංආාවේ බේත් අවස දෙයක් හොයාගෙන එන්ට කියලා මේ ගමේ වෙදරාලාහමි මට කියපු හින්දා. මොකක්දේ බේත් අවසදේ බොලා අර අර මේ සුවඳ ගහන්න මේ අර හීන් හීන් වැල් జాතිය මේ ආ මේ තියෙන්නේ මේ මේ ගෝණිය ඇතුලේ ආ මේ මේවා තමයි ආනේ මේ ඉරමුසු නේද හරි සුවඳයි ඉරමුසු හරි හරි හරි හරි වෙදරාලාමි කීවද මේවා මගේ කැලියටගේ ඉඩමේ වැවෙන්නේ කියලා තොට. වෙදරාලාමි කිව්වේ මේ මාලිගා තැන්නේ කැලෑව රාලාමිගේ. ඔන්න තවත් ගැටයක් පැටල වෙනවා එතන. මම මේක ලේසියෙන් අරින්නේ නෑ. මේ ඉරමිසි කියන බේත ඇයි බොල මෙම්. ඉරමුසු ඉරමිසි නෙවෙයි. ඒ වෙදරාලාමිගේ ගෙදර නැවතිලා බේත් කලවම් කරන මිසි බිසෝනෝනගේ යාළුවෙක්ලු ලොකු මැණිකේ බේත් අදන්තත් කිව්වා යාළුවට හුඟක් අමාරුයි කියලාත් කිව්වා අහස පොළොව දෙයෝ සාකි කවුද බිසෝගේ පිරිමි යාළුවා ඈ නාමලාවද්ද ඈ බල වරි වරි යන්ට මායක බෙදගෙදරට යන්ට වරි යන්ට වරි යන්ට ආ පොල්ල අද රඟපෑවෝ විජේරත්න වරකාගොඩ රම්‍ය අවනිකසේකර සෝම්සිරි චන්ද්‍රසේන සමඟ කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.